ඒ අනුව අද දවසේදීත් අපට යොමු වී තිබෙන ධර්ම ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්නටයි මේ සූදානම. පළවෙනි ප්‍රශ්නය හැටියට අපිට යොමු වෙලා තියෙනවා යමෙක් වර්තමාන අනාගත අතීත ආදී යම් හෝ රූපයක් සිහි කරනවා නම් ඒ පංච උපාදානස්කන්ධයක්ම මෙනෙහි කරනවා කියන එක පැහැදිලි කර දෙමින් මේ විදර්ශනාවට උපකාර කරගන්න ආකාරය පිළිබඳව පැහැදිලි කර දෙන්නට කියලා මට මතක හැටියට සම්නපස්සනා සූත්‍රය තුළ පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් අතීතය තුළ යම් කිසි ශ්‍රමණක් වූ බ්‍රාහ්මණයෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් පෙර ජීවිත පිළිබඳව කල්පනා කරත් ඔහු අතීතය පිළිබඳව කල්පනා කරමින් ප්‍රකාශ කළත් ඔහු පංච උපාදානස්කන්ධයකම හැසිරෙනවා. අපිට ගොඩාක් සූත්‍ර හඳුනා ගන්නට පුළුවන් සංයතනිකායේ කන්ද සංයුත්තේ හිතේන දද්දුල බද්ද සූත්‍ර ආදී සූත්‍ර දේශනා තුළදීත් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. මේ පංච උපාදානස්කන්ධයක්ම තමයි අසුර කරන්නේ කියන එක පිළිබඳව. එතකොට වර්තමාන අතීත අනාගත ආදී යම්කිසි රූපයක් හෝ සිහි කරනවා නම් පංච උපාදානස්කන්ධයක්ම මෙනෙහි කරනවා කියලා කියන්නේ ඒකට හේතුව තමයි හැම මොහොතකදීම අපි ස්කන්ධ පංචකයක් උපදවනවා කියන එකනේ කරන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධ ධර්මයක්ම තමයි හැම මොහොතකම උපදින්නේ ඇසුරු වෙන්නේ. පංච උපාදානස්කන්ධයක පැවැත්ම තියෙන්නේ කුමක් මතද කියන එක බැලුවොත් එහෙම පංච උපාදානස්කන්ධයක පැවැත්ම තියෙන්නේ ආශ්‍රව සහ උපාදානයන්ගෙන් ඇසුරු වෙන ගතිය නිසා. සාස්වා ආශ්‍රවයන්ගෙන් ඇසුරු වෙන්න පුළුවන් ආශ්‍රව උපදවන්නට පුළුවන් හිත ගතිය තියෙන නිසා උපාදානීය කියලා කියනවා. උපාදානයේ ඇසුරු වෙන්නට පුළුවන්කම තියෙන නිසා. ඒකට මේ ශාස්ත්‍රව උපාදානීය ගතිය තියෙන නිසා තමයි ඒ ස්කන්ධ ධර්ම ටික පංච උපාදානස්කන්ධය කියලා හඳුන්වන්නේ. ඒකට අර හටගන්න ස්කන්ධ ටිකක් අපි ආශ්‍රෝපාදානයන්ගෙන් ඇසුරු කරනවා. එතකොට අතීත රූපය පිළිබඳව යම් ආකාරයකට ඔබ මෙනෙහි කරනවා නම් ඒ මෙනෙහි කරන රූපය ආශ්‍රව උපාදානයන්ගෙන් ඔබට ඇසුරු වීම සිද්ධ වෙනවා. දැන් අතීත රූපයක් ගැන මෙනෙහි කරනකොට ඔබට සැපසහගත හෝ වේවා දුක්සහගත හෝ වේවා උපේක්ෂාසහගත හෝ වේවා එබඳු රූපයක් බාහිර ඇති බවට ඔබට කල්පනා කරන්නට පුළුවන්කම තියෙනවා එහෙම තියෙන තැනක ඔබට ඒ රූපය පිළිබඳව දැන් හිතන කමම මෙනෙහි වෙන කමම මොකද වෙලා තියෙන්නේ ආශ්‍රෝපාදානයන්ගෙන් ඇසුරු වෙන මට්ටමකදීමක් තමයි ඔබට ගෙනල්ලා දීලා තියෙන්නේ එතකොට ඒ ආශ්‍රෝපාදානයන්ගෙන් ඇසුරු වෙන මට්ටමක් කියලා කියන්නේම දැන් යම් රූප නිමිත්තක් සිහි කරගන්න ඔය සිත උපදිනකොටම ඒ සිත වැය වෙලානේ ඔබට රූප නිමිත්ත අතීත රූප රූප නිමිත්ත දැනගන්නවා කියන දේ කරන්නේ. එතකොට ඒ ඇසුරු කරගත්ත රූප නිමිත්තට කියන්නේ රූපාරම්මණයනේ. එතකොට ඒ රූපාරම්මණය ඇතුළත් කරන්නේ රූපස්කන්ධයට. එතකොට ඒ රූපය කියන දේ ඇසුරු කරගෙන ඔබ යම්කිසි සැප දුක් හෝ නොදුක් නොසුව වේදනාවක් විඳිනවා නම් ඒකට කියනවා වේදනා උපාදානස්කන්ධය කියලා. ඒ වගේ මේ රූපය පිළිබඳව යම් බඳු ආකාරයකින් ඔබ හඳුනා ගන්නා කමක් තියෙනවා නම් ඒ හඳුනා ගන්නා ගතියට කියනවා සංඥා උපාදානස්කන්ධය කියලා. ඒ වගේම ඒ රූපය පිළිබඳව යම් චේතනාවක් පවත්නවා නම් ඒකට කියනවා අපි අනිකුත් චෛතසික සංප්‍රයුක්ත බවට සහ ඒකට අපි කියන සංස්කාර ස්කන්ධය කියලා. ඒ රූපය පිළිබඳව ඔබ දැනගන්න බවක් තියෙනවා නම් ඒ රූපය පිළිබඳව දැනගන්න බවට කියනවා විඥාන ස්කන්ධය කියලා. නැත්නම් විඥාන උපාදාන ස්කන්ධය කියලා. දැන් ඔබ කොටින්ම කියනවා නම් යම්කිසි දෙයක් සිතක් පහළ කරනවා කියන තැනකදී රූපයක් අරමුණු කරගෙන ඒ අරමුණු වෙන රූපේ රූපස්කන්ධයටත් ඒ වගේම විඳින හඳුනන හිතන දැනගන්න කම වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකටත් ඇතුළත් කරලා තියෙනවා. මේ අපි ආශ්‍රව උපාදානයන්ගෙන්මයි මේක ඇසුරු වෙන්නේ කියලා කියන්නේ කර්මසාගත චිත්තෝත්පාදයන්ගෙන්ම තමයි අපි බාහිරට නැඹුරු වෙනවා කියන එක කරන්නේ. හොඳ හෝ නරක අපි බාහිරට ඇසුරු කරනවා කියලා කියන්නේම බාහිර තියෙන ලෝකේ ඇසුරු වෙනවා කියන කම යෙදෙන්නෙම කර්ම මට්ටමකින්. විපාක සම්පතිය ඇතුළේදී සිද්ධවන දේ තමයි ඒ ඒ තැන අපිට පිහිටා සිටින්නට ඒ ඒ කෘත්‍ය සම්පාදනයේට ඒ ධර්මය වැය වෙනවා. හරියට ඔබට පොළවේ දකින්න පුළුවන්කම තියෙන්නේ ඔබ හිටගෙන ඉන්න තැන විතරයි. ඒකෙන් කිව්වේ ඔබට කවදාවත් දකින්න බැරි ඔබට හිටගෙන ඉන්න තැන දකින්න බෑනේ. කවදාවත් ඔබට පොළවේ ඔබ හිටගෙන ඉන්න තැන දකින්න බෑ. ඒකට හිටගෙන ඉන්න තැන ඔබට දකින්න ඕනේ නම් ඔබට පුළුවන් එතනින් අයින් වෙලා එතන බලන්න. හැබැයි ඒක හිටගෙන හිටපු තැන මිසක හිටගෙන ඉන්න තැන නෙමෙයි. අන්න ඒ වගේ තමයි විපාක සම්පතිය තුළ ක්‍රියාත්මක වන දේ තමයි ඔබට ඒ විපාක සම්පතිය වැය වෙලා ඉවරයි නැතිනම් ඒ විපාක ධර්මයේ වැය වෙලා ඉවරයි නැතිනම් ඒ විපාක ධර්මයේ නැතිනම් නාම රූප ධර්මයේ වැය වෙනවා ඔබට ඒ රූපය පෙන්නවා සද්ද ඇහෙනවා ගඳ සුවඳ විඳිනවා ඒ අරමුණු දැනගන්නවා රස විඳිනවා අරමුණු දැනගන්නවා කියන මේ දේ විජානනය කරන්නට ඒ ආයතන හදලා ඒ කෘත්‍ය සම්පාදනය කරන්නට ඒක වැය වෙලා ඉවරයි ඒ ධර්මය ආපහු මතු විපාක ගෙන විද්දෙන ස්වභාවයකින් යුක්ත දේවල් නෙමෙයි විපාක ධම්ම ධම්මා කියන දේ නෙමෙයි. කියන්නේ විපාක ගෙනන්න දෙන්න සුදුසු වුණ කර්ම ස්වභාවයක් නෙමෙයි. හුදෙක්ම එක්ක රූපය දර්ශනය කරනවා. රූපය පේනවා කියන කෘත්‍ය සම්පාදනයේට වැය වෙලා. ඇහැ රූප චක්කු විඥාන කියන ටික. මනෝ ධාතුව ඒ බව ඔසවා තබන එක. මනෝ විඥාන ධාතුව ඒක විඥානනය කරපු බව එච්චරයි. ඒකට ඒකේ ඒ ඒ දේවල් වලට කරන්න දේවල් තිබුණා. Tamange වැඩ කොටස කළා. ඒ සඳහා වැය වුණා. හරියට ඒක හිටගෙන ඉන්න තැන වගේ. ඒක එතනට වැය වෙලා තියෙනවා. හැබැයි කර්ම විඥානයේ තියෙන ස්වභාවය තමයි අපි අර හිටගෙන ඉන්න තැන කියලා අපි හිටගෙන හිටපු තැන පෙන්නනවා වගේ අපි හැම වෙලාවකදීම අර විපාක සම්පතිය පැත්තට ආපහු විඥානයේ අත්දැකීම පතිත කරන එක. කර්ම විඥානයේ අත්දැකීම අපි හිතලා දෙයක් හැටියට පුද්ගලයෙක් හැටියට කල්පනා කරලා දැනගන්න එක රූපේ පැත්තට දාලා බලන එක. ඒක තමයි අවිද්‍යාශ්‍රවේහි තියෙන ස්වභාවය. එතකොට අවිද්‍යාශ්‍රවේහි තියෙන ස්වභාවයත් එක්ක අපිට අර උපාදානයේට උපාදානයත් එතන උපද්ද ගන්න පුළුවන්කම තියෙනවා. ඇයි ඒක විඳිනකොට හිත පැත්තෙන් විඳින එක අපි දකින්නේ රූපය හොඳයි කියලා නෑ. ඒකට ඔන්න අපිට කාමාශ්‍රවය ඇති කරගන්න පුළුවන්, කාම උපාදානය ඇති කරගන්න පුළුවන් කමක් තියෙනවා. රූපය පැත්තට දාලා. අතීතය ගැන හිතනකොට අපිට අර ඒ විදිහේ දේවල් හම්බෙනවා නම් කැමැතියක් කැමැති හෝ දේවල් අන්න ඒ මට්ටමින් තමයි අපි උපද්දගෙන තියෙන්නේ. එතකොට දැන් ඒ අසුරු කරන්නේ මොකක් පිළිබඳවද කියලා බැලුවොත් ඒ හැම තැනකම පංච උපාදානස්කන්ධය කියදීමක්. ඒක විපාක සම්තතිය ඇතුළේ පංච උපාදානස්කන්ධයක් කියලා කියනවා. ඇයි ඒක පංච උපාදානස්කන්ධයක් කියලා කියන්නේ? ආශ්‍රෝ උපාදානයන්ගෙන් ඒක ඇසුරු වෙනවනේ. අර දැන් අනාථපිණ්ඩික වාද සූත්‍රයේදී කියන ගැහැවිය ඔබේ විඥාණයට ඇස ඇසුරු වෙන්න දෙන්න එපා, රූපය ඇසුරු වෙන්න දෙන්න එපා, චක්කු විඥාණය ඇසුරු වෙන්න දෙන්න එපා කියලා. එතකොට දැන් එතන ඇසුරු කරගෙන තියනවා කියලා කියන්නේ මොකද්ද? කර්ම විඥානයේ අත්දැකීම අර විපාක සම්පතිය පැත්තට පතිත වුණාම එතකොට පේනවා ඒ පැත්තේ ඉන්නේ පුද්ගලයෙක්. ඒ පැත්තේ තියෙන දෙයක් සැපවත් බව තියෙන එක ඒ පැත්තේ තියෙන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටික පැත්තේ තමයි ඒක තියෙන්නේ. අන්න ඔබේ හිතේ අත්දැකීම රූපේ පැත්තට බහැලනකම තියෙනවා. අන්න ඒ බහැලනකම තියෙන නිසා ඒ ගතිය හදන හේතු ටික දුර වෙලා නැති නිසා ඔබට කියන ස්කන්ධ පරිහරණයට නෙමෙයි පංච උපාදාන ස්කන්ධයක් පරිහරණය කරනවා. එතකොට ආශ්‍රෝපාදාන සහිත මනසකින් කර්ම සකස් කරගන්න වෙලාවටත් පංච උපාදානස්කන්ධය සකස් කරගන්නවා විපාක සංතතිය හටගන්න වෙලාවේදීත් නැතිනම් විපාක ධර්ම ටිකක් කියලා කියන තැනකදීත් පංච උපාදානස්කන්ධයකම ඔබ හැසිරෙනවා එතකොට පංච උපාදානස්කන්ධයම තමයි ඔබේ පැවැත්ම ඔබේ ජීවිතයේ බවට පත් කරගෙන තියෙන්නේ එතකොට අතීතය ගැන මෙනෙහි කරනවා කිව්වොත් ඒ කරන්නේ පංච උපාදානස්කන්ධයකම හැසිරීමක් ඒ වගේම වර්තමානයේ තුල පේන රූපය කියලා රූපයේ පැත්තේ මනස සීමා කරගෙන හිතන කමක් තියෙනවා දැන් ඇහැට පොදු චිත්‍රයක් පේනවා පොදු චිත්‍රයක් ඇහැට පේන තැනක ඔබ චිත්‍රය චිත්‍ර මාත්‍රයක් හැටියට වර්ණ සටහනක් හැටියට නොදන්න කම නිසා වර්ණ සටහන ඇතුලේ ඔබට පේනවා දැන් ඔය ටීවී එකක් පේනවා දුරකථනයක් පේනවා එහෙම නැතිනම් මිනිස්සුયો පේනවා තියෙන දේවල් පේනවා මොකද්ද පේන්නේ මනස අර රූපයක් අරමුණු කරගෙන ඒකට සීමා සහිතව හැසිරෙන කම නිසා අන්න එහෙම දේවල් ඔබට දැන් विद्यमान. මොකද්ද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ දුක උපදින්න පුළුවන් හේතුව පංච උපාදානස්කන්ධයක් ආවපහුව ආශ්‍රව උපාදානයන්ගෙන් ඇසුරු වෙන තැනක් තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. මොකද්ද ඇසුරු කරගෙන තියෙන්නේ? රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංස්කාරයක්, විඥානයක්. ඔබට රූපය තියෙනවා කියලා විඥානයේ පැත්තට බැස ගන්නවා කියලා කියන්නේම ඒ රූපාරම්මණය ඒ නිසා ඇතිවන වේදනාව හඳුනා ගැනීම සිතීම සහ දැන ගැනීම කියන ටික අත්දැකීම. ඔබට රූපය ප්‍රකට වෙන්න පුළුවන් හැබැයි අනිත් ටික නැත්තම් ඒක ප්‍රකට වෙන්නේ නැහැ. රූපය ප්‍රකට වෙන්නේ නාමයේ නිසා නාමයේ පැවැත්ම නිසා තමයි රූපේ තියෙන්නේ. මේ දෙක දෙපැත්තටම උපකාර කරගෙන තියෙනවා. දැන් වර්තමාන රූපය අසුරු කරගත්තත් දැන් මේ සීමා කරගෙන හිතනකම තියෙන පංච උපාදානස්කන්ධය එකම තමයි. එතකොට අතීතය ගැන හිතන්නේත් ඔබ මනස සීමා කරගත්ත තැන තියෙන අත්දැකීමනේ. පංච පාදානස්කන්ධයම තමයි. අනාගතය පිළිබඳව නූපන්න දේවල් පිළිබඳව කල්පනා කරන්නේ පංච පාදානස්කන්ධය තුළම තමයි. ඔබ හිතන ඔබ යනවා හෙට වැඩ කරන තැනට අද යනවා. එහෙම නැත්නම් ඔබ තව බලන්න කෙනෙක් හමු වෙන්නට යනවා. එතකොට දැන් ඒ කෙනා හමු වෙන්න කෙනා ඉන්නවා කියලා හිතාගත්ත බව මත තමයි ඔබ යන්නේ. තාම ඒක දැකලා නැහැ, උපදිලා නැහැ එම රූපය. එතකොට නූපන්න දේවල් පිළිබඳව ඔබ කල්පනා කරත් නූපන්න රූප පිළිබඳව ආශ්‍රෝපාදානයන්ගෙන් ඇසුරු කරන දේ මතම තමයි ඔබ කල්පනා කරන්නේ. පංච උපාදානස්කන්ධයකම හැසිරෙනවා. එතකොට ඒ නිසා පංච උපාදානස්කන්ධයක් කියලා කියන්නෙම හැම මොහොතකදීම ඔබ ආශ්‍රෝපාදාන සහිත මනසක් තියාගෙන ඉන්න නිසා ආශ්‍රෝපාදාන මනසට ඇසුරු වෙන ධර්ම නිසා පංච උපාදානස්කන්ධයක් කියලා කියනවා. එතකොට දැන් ඕක විපස්සනාවට හසු වෙන දේ තමයි පංච උපාදානස්කන්ධයක් උපදින්නේ කොහොමද? ආශ්‍රව උපාදානයෙන් ඇසුරු වෙන ගතිය නිසා ආශ්‍රව උපාදානයෙන් ඇසුරු වෙනවා කියලා කියන්නේ මේ හටගෙන නිරුද්ධ වෙන මේ ධර්ම ටිකක Nirodhaය සාක්ෂාත් නොවන නිසා ඔබ ඒකට සීමා කරගෙන දෙයක් පුද්ගලයෙක් කියලා කර්ම විඥානයේහි අත්දැකීම ඒ පැත්තට දානකම නිසා තමයි ඔබට ඒක හම්බ වෙන්නේ. අන්න ඒ ගතිය ප්‍රකට වෙන විදිහට ඔබ දැන් මානසිකාරය කරන්න පටන් ගන්නවා. බාහිර රූපේ පැත්තට ඔබේ විඥානයේ අත්දැකීම දැසගන්න විදිහ පිළිබඳව ඒ පැත්තේ පිහිටා සිටින කම පිළිබඳව දැන් ඔබ මානසිකාරය කරන්න පටන් ගන්නවා. එතකොට ඔබට පේනවා වර්තමානයේ තුල පේන රූප ආයතනය ඇතුලේ ඔබේ මනස සීමා කරගන්න දේවල්ම නේද මේ ප්‍රකට කරන්නේ. මිනිස්සෙක් පේනවා කියලා හිතුවම ඔබට පේන්නේ මිනිස්සෙක්ද පොදුවේ පේන චිත්‍රයක් ඇතුලේ මනස සීමා කරගෙන හිතන කම නිසාද මිනිස්සෙක් වෙන්නේ. ඔබට පේනවා ඔබේ මනස සීමා කරගෙන හිතන කම නිසා නේද මිනිස්සෙක් වෙන්නේ කියලා. ඒ මිනිස්සෙක් අතපය උස්සනවා හෝ වැඩ කරනවා කියලා හෝ පේන්නේම මනස සීමා කරගෙන හිතන කම නිසා නේද? අන්නේ අවබෝධය, ඒ ප්‍රඥාව ඔබට ඇති කරගන්න පුළුවන්කම තියෙන. ඒකට ඒ අවබෝධයත් එක්ක ඔබට අතීතයට අනාගතයටත් ඒ නුවණම අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඒකට රූපයේ පැත්තට සීමා නොවුණු මනසක වාසය කරන්නට ඔබේ ඒ දැක්ම ඔබට උපකාර වෙනවා. විපස්සනා පැත්තෙන් ඔබ බලනකොට ඔබ දකින්නට ඕනේ පංච පාදානස්කන්ධ ලෝකය හටගන්නේ කොහොමද කියන එක පිළිබඳව. පංච පාදානස්කන්ධ ලෝකය හටගන්නේ කොහොමද කියන එක පිළිබඳව ඔබ දකින්නට උත්සාහවත් වෙන්න ඕනේ. ඒක දකිනකොට ඔබට රූපේ පැත්තෙන් උපදින යම් වැරදි සහගත ආශ්‍රෝපාදාන ගති තියෙනවා නම් ඒ ගති ටික මැකෙන්න පටන් ගන්නවා. අන්නේ ආශ්‍රෝපාදානය මනසක දුරු වෙයි නම් අන්නේ ආශ්‍රෝපාදාන දුරු කරගත්ත මනසක පංච උපාදාන ස්කන්ධයේ භාවිතයක් නැති තැනකට තමන්ගේ මනසපත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ ආශ්‍රෝපාදානයන්ගෙන් ඇසුරු නොවන තැනට මනසපත් කර ගැනීම සඳහා ඔබ නිරන්තරයෙන්ම භාවිත කළ යුතු දේ තමයි විඥානයේ අත්දැකීම ඇහැ රූප චක්කු විඥාන පැත්තට දාන්න එපා කන ශබ්ද සෝත විඥාන පැත්තට දාන්න එපා නාස ගන්ධ ගහන විඥාන පැත්තට දාන්න එපා ජීව රස ජීව විඥාන කය පොට්ටබ්බ කාය විඥාන මනස ධම්ම මනෝ විඥාන පැත්තට දාන්න එපා එතකොට මේ පැත්තට දාන්න නැති වෙනකොට ඔබට දකින්න පුළුවන්කම තියෙනවා ඒ ඒ ධර්මයන්ගේ හටගෙන නිරුද්ධ වෙන ලක්ෂණය ඒක ඔබට වර්තමාන රූපය තුල සිහිය පවත්වන තැනින් පටන් ගන්න පුළුවන්කම තියෙනවා වර්තමානයේහි ඔබේ ඇස් හමුවට පැමිණෙන රූපය පිළිබඳව ඔබට සීමා නොකරන ලද මනසක වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා නම් සීමා වෙනවා නම් මේක දෙයක් කියලා හිතනකොට නුවණ ඇතුවම සීමා කරගන්නකොට ඔබ ඉදිරිපස තියෙන දෙයක් කියලා ඔබට තියෙන දේ කියලා පේනකොටම ඔබ දකිනවනම් පේන්නේ චිත්‍රයක් විතරයි චිත්‍රයක් පේන තැනක මනස සීමා කරගත්ත නිසාම නේද මේ දේ කියලා මට ප්‍රකට වෙලා තියෙන්නේ කියන එක ගැන ඔබට දැනුම ඇතුව ඒක ප්‍රකට කරගන්න පුළුවන් නම් පින්නතුනේ අන්න එතකොට ඔබට එතන මුලාවට කාරණාවක් අවිද්‍යාවට කාරණාවක් යෙදෙන්නේ නැති තැනට ඔබේ මනස පත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ සඳහා ඒ මානසිකාරය පවත්වන්න ඒකට පංච උපාදානස්කන්ධය උපදින විදිහ ගැන එතනදී දකින්න අතීත අනාගත දෙකටත් ඒ නියම ණයම තමයි ඒ පැමිණවීමම තමයි කරන්න ඕන. එතකොට ඔබට තුන් කාලයේම ඇසුරු නොවන මනසක් උපද්ද ගන්න ඒ විදිහට බලන දර්ශනය උපකාර කරනවා විපස්සනාව පැත්තෙන්. ඊට පස්සේ අපිට දෙවන ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා විපල්ලාස ධර්මයන් පිළිබඳව පැහැදිලි කිරීමක් කර දෙන්නට කියලා. විපල්ලාස කියලා කියන්නේ විපර්යේසක් ග්‍රහණය. ඒ කියන්නේ වැරදි විදිහට වැරදි අදහසකින් වැරදි මනසක මනසක ඇසුරු වීමක්. එතකොට අපි විපල්ලාස කියනකොට අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතන එක විපල්ලාසයක්. ඒ වගේම දුක් දේ සැපයි කියලා හිතන එක විපල්ලාසයක්. යම් කිසි කෙනෙක් දුක් දේ සැපයි කියලා කල්පනා කරන එකත් විපල්ලාසයක්. අසුබ දේ සුබයි කියලා හිතනවා. අසුබයි ඒක පිළිකුල් වෙන දෙයක්. හැබැයි ඒක සුබ හැටියට කල්පනා කරනවා. ඒ වගේම අනාත්ම ධර්මය ආත්මයි කියලා කල්පනා කරනවා. මේකට කියනවා සතර විපල්ලාස කියලා. සතර විපල්ලාස. මේ සතර විපල්ලාස කොටස් තුනකට නැවත බෙදෙනවා. එක එක විපල්ලාසයක් කොටස් තුනකට. සංඥා වශයෙන්, චිත්ත වශයෙන්, දිට්ඨි වශයෙන්. අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්න විපල්ලාසෙහි සංඥා වශයෙන් යෙදීමක් තියෙනවා. චිත්ත වශයෙන් යෙදීමක් තියෙනවා දිට්ඨි වශයෙන් ඇදීමක් තියෙනවා. සංඥාව කියලා කියන්නේ හඳුනා ගන්නා බව. චිත්ත වශයෙන් කියලා කියන්නේ එහෙම සිත් පහළ වීමක් තියෙනවා. එහෙම නැතිනම් එහෙම හැඟෙන බවක් දැනෙන ගතියක් තියෙනවා. දිට්ඨි කියලා කියන්නේ අභිනිවේෂ පරාමාස වශයෙන් දැඩි වේක අල්ලගෙන ඉන්නවා. දැඩි වේක අල්ලගෙන ඉන්නවා. මේ විදිහ අවස්ථා තුනක් තියෙනවා. අනිත්‍ය දේ නිට්ටයයි කියන එක සංඥා වශයෙන් උපදිනවා. චිත්ත වශයෙන් උපදිනවා, ditthi වශයෙන් උපදිනවා. එතකොට අනිත්‍ය දේ නිට්ටයයි කියලා කියන්නේ මේ ධර්මය හටගන්න හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා. මේ නිරුද්ධ වෙන බව ඇත්ත නොදන්න කම නිසා එයාට මේක සංඥාවක් විදිහට පේනවා මේක එක දිගට තියනවා වගේ නේද කියලා. මේක වෙනසක් නැතුව මේක තියනවා නේද කියන හැඟීමක් තියෙනවා. ඒකට කියනවා සංඥාව කියලා. චිත්තය තමයි තියෙන විදිහට ඇසුරු කරනවා. තියෙන දේවල් ඇසුරු කරනවා. තියෙන ධර්මම ඇසුරු කරගෙන යනවා. සංඥාව තමයි එහෙම තියනවා කියලා හඳුනා ගන්න බවක්. එහෙම හිතන මූලික අධීරක් මූලික ලක්ෂණයක් තියෙන. එහෙම හඳුනා ගන්නා බව. ඒක තමයි සංඥාවේ තියෙන ස්වභාවය. චිත්ත කියන දේ තියෙන ස්වභාවය තමයි ඊට වඩා ටිකක් බලවත්. ඒ පැත්තේ තියනවා කියන එකට සිත් උපදිනවා කියන එකට චිත්ත. දිට්ඨි කියලා කියන්නේ අභිනිවේෂ පරාමාසෝ දිට්ඨි. වෙනස් වෙන්නේ නැතුව දුව වශයෙන් එක දිගට තියෙන දෙයක් එහෙම පවතිනවා ඒක වෙනස් වෙන්නේ නැහැ එක විදිහට තියෙනවා මේක තමයි දික්ටි වශයෙන් ඇති කරගත්තේ ඒක පරාමර්ශනයක දැඩිව අල්ලගෙන ඉන්න එකක් දැඩිව එතන පිහිටා සිටිනවා ඒක දික්ටියේ තියෙන ස්වභාවය අභිනිවේෂ පරාමාසෝ දික්ටි ඒකට විපල්ලාසය කියන එකත් දික්ටි වශයෙන් ඇසුරු වෙන කමක් තියෙනවා දැන් ඔය අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගත්ත එක. ওই විදිහටම තමයි දුක්ඛේ සැපයි කියලා හිතන එක. දුක ගේන ධර්මයක් සැපයි කියන එක තියෙනවා. කෙනෙකුගේ ජීවිතේට දුක උපද්දන දේවල් දුක උපදිනවා දුක උපදින දේවල් සැපයි කියලා කල්පනා කරනවා. එතකොට මොනවාද සංකත සියලු ධර්මයෝ දුක්ඛ ලක්ෂණයෙන් යුක්ත දේවල් දුක්ඛ ලක්ෂණය උපද්දන දේවල් වලදී සැපසහගත සංඥාවන් පවතිනවා. ඔබට පේනවා රූපේ පැත්තේ සැපසහගත බව, ශබ්ද ගන්ධ රස ස්පර්ශ පැත්තේ සැපසහගත බව, ඒ සැපසහගත අරමුණු වල මනසින් හැසිරෙන එක ඔබට සුවදායක දේවල් හැටියට හැඟෙනවා කල්පනා කරනවා. අන්න ඒකට කියනවා සංඥා වශයෙන් ඔබට සැපය දැනෙනකොට දුක් දෙයක සැපය දකින්න කම විපල්ලාසයක්. පෙරළුණු සංඥාවක්. එතකොට දරුවා කියන එක දැන් ආස්වාද ජනක ලෙස ඔබට සංඥාවක් තියෙනවානේ. ඒ සංඥාව තමයි ඒ තියෙන විපල්ලාසයේ දුක් දේ සැප හැටියට කල්පනා කරපුකම. සංකත ධර්මයක්. හේතු නිසා හටගත්ත දෙයක්. ඔබට මේ මොහොතේදී මේ ධර්ම ටික හේතු නිසා හටගන්නේ මොකක්වත් ඇත්ත දැකීමක් නෑ. දුක්ඛ ලක්ෂණයන්ගෙන් යුක්ත ඒ ධර්මය ඔබ දරුවා විදිහට කල්පනා කළා ඔබ දරුවට දරුවා හොඳයි කියලා හිතනවා. හඳුන ගන්නවා දරුවා හොඳයි කියලා. ඒක තමයි සංඥාව. චිත්තය ඒ රූපයේ දරුවා නේද කියලා ඔබට නැවත නැවත රූපයේ පැත්තේ දරුවා ඉන්න බවට ඔබට පේනවා. ශපව කියන වෙද්දෙන දරුවා ජීවත් වෙන දේ බවට ඔබට හිතක් තියෙනවා. දිට්ඨිය කියන කියන්නේ ඔබට අසාද දිට්ඨිය ගතිත වෙනවා එකදී. ඒ කියන්නේ සැපවත් බව දරුව කියන එකේදී ඔබට ඒ සුවසම්නසාවේ රූපෙන්ම තමයි. ඒ රූපේ දරුවම වෙලා දරුව කියන අරමුණ තුලින්ම මේ සැපේ එන්නේ. તો දැන් ඒක වෙන එකකින් නෑ ඒ රූපෙම තමයි ඔබට ඒ සැපේ ගේන්නේ. දැන් එහෙමත් ඔබේ හිත ඔබේ මනස දැඩිව පරාමර්ශණය කරගෙන තාම තද්ද බල ලෙස ඒ අරමුණෙහි හැපී සිටීම සිද්ධ කරනවා. අන්න ඒකට තමයි අභිනිවෙස් පරාමාසෝ දිට්ඨි කියන මට්ටමට එතකොට ඒක මොකද්ද? අර තිබුණ දුක් දේ සැපයි කියලා ගන්න සංඥාව. ඒතර දුක් දේ සැපයි කියලා ගන්න එකත් විපල්ලාසයක්. දුක්ඛ ධර්මයන් දකින්නේ නැහැ. ඒ වගේම ඒ දුක්ඛ ධර්මයන් නොදන්න නිසා සත්පුද්ගල සංඥාවන් වටිනකම් හදාගෙන අපි මේ දේවල් මත මෙහි සැපවත් බව උපද්ද ගන්න හදන එක. ඒකත් විපල්ලාසයක්. එහෙම හඳුනා ගන්නකොට සංඥා වශයෙන් තියෙනවා. ඒ ගැන සිත් උපදවනකොට ඒක චිත්ත වශයෙන් තියෙනවා. අභිනිවේෂ පරාමාස වශයෙන් ඒක දැඩිව අල්ලගෙන ඉන්නකොට පරාමර්ශණය කරගෙන තියෙනකොට අන්න ඒකට කියනවා දිට්ඨි වශයෙන් ග්‍රහණය කරගෙන තියෙනවා කියලා. ඒකට සංඥා වශයෙන්, චිත්ත වශයෙන් සහ දිට්ඨි වශයෙන් මේ දේවල් පරාමර්ශණය කරගෙන මේ පවතින පැවැත්ම තියෙනවා. ඒවා ඔක්කොම විපල්ලාශයන්ට අයිති දේවල්. ඒ වගේම ඊළඟ විපල්ලාශය තමයි අපිට දුක් දේ සැපයි කියලා තියෙනවා වගේම අසුබ දේ සුබයි කියලා තියෙනවා. අසුබයි. ඒකේ ස්වභාවය තමයි එහෙම කිසිම සුබ සංඥාවක් පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි අපිට රාග වශයෙන් ඒක ඒක පෙන්වලා දෙනවා. එහෙම සංඥාවක් තියෙනවා. එහෙම චිත්තයක් තියෙනවා. එහෙම දිට්ඨියක් තියෙනවා. ඒතර සංඥා චිත්ත දිට්ඨි කියලා කියන තැනකදී මෙතනදී දැන් කොච්චර තැනකටද මේ සංඥාව සුබ සංඥාව යෙදෙන්නේ ඒක හොඳයි තමයි. ඒක කොච්චර අසුබයක් වුණත් ඒක සුබ විදිහට පේනවා. ඔබට අසුචිය පිළිකුල් වෙන්න පුළුවන්. හැබැයි ඔක හොඳයි කියන විපල්ලාසය දුනොත් මොකද වෙන්නේ? ඒක ඔබට ප්‍රියමනාප වෙන හරියට අර මීල් හේකියා වගේ. අසුචි වල ඉන්න පණුවෙන් ඔය වැසිකිලි වලවල් වල වගේ වල. එතකොට මේ මීල් හේකියා කල්පනා කරනවා ඔහුට ලැබෙන අසුචි පිළිබඳව අදත් ලැබෙනවා අදත් ලැබෙනවා කියලා ඔහු සතුටටපත් වෙනවා. අර ඒ වගේ ඔහු අසුචි ලාභයෙන් සතුට වෙනවා. එතකොට අර පිළිකුල් කටයුතු දෙය ඔහු හිතනවා ඒක සුබ සංඥාවෙන් ඇසුරු කරනකොට ඒක සුබ සුබ දෙයක් හැටියට. කොච්චර අප්‍රසන්න වුණත් ඒක සුබ සංඥාව යෙදුනහම ඒක සුබයි තමයි. ඒකනේ ස්වභාවය. දැන් කුරුමි ඔබට ගොමති ගොම අප්‍රසන්න වුණත් ඔබට ඒක සුබ සංඥාව යෙදුනහම ඔබට ඒක ප්‍රේමනාප දෙයක් හැටියට පේන්නේ. එතකොට දැන් ගොම කුරුමිනියෙක් ඒක පෙරලගෙන යන්නේ නේ. එයාට ඒක සුබ සංඥාවෙන් ඇසුරු වෙනකම නේතන තියෙන්නේ. එතකොට ඒ විදිහට ගත්තාම අපිට මේ අපිට විපල්ලාශයන්ගේ මේ තියෙන සංඥාව පැත්තෙන් ගත්තාම එහි හඳුනා ගන්න ආකාරයේ තියෙන සුබයි කියලා ඒක පේන්න ගන්න විදිහට චිත්ත මට්ටමට යනකොට. දැන් හිතන්නකෝ මේ කය ස්වභාවයෙන්ම අසුබයිනේ. දෙතිස් මහා කුණප කොටාශයන්ගෙන් පිළිලානේ. එතකොට කනබුන ආහාර ප්‍රත්‍යයෙන් මේක උපදින්නේ. එතකොට කනබුන ආහාරය කියන එක ප්‍රියමනාප දෙයක් නෙමෙයි. මේ ආහාරය කියලා කියන්නේ අප්‍රසන්න පිළිකුල් කටයුතු දෙයක්. එතකොට ඒ පිළිකුල් කටයුතු දෙයින් පිරලන මේක තියෙන දැන් හිතන්නකෝ ආහාර ටිකක් එළිය දවස් දෙකක් පිනුල් වුණාම ඔබට හොඳ සුවඳක්ද දැනෙන්නේ කියලා නෑනේ අප්‍රසන්න දෙයක් නේ පිළිකුල් දෙයක් නේ ඉතින් මේ කය ඇතුළට දාගත්තාම මොකද්ද වෙන්නේ ඒත් හැදෙන්නේ ඒ විදිහටම කුණු ගොඩක් තමයි හැදෙන්නේ ඊට වඩා වෙනස් දෙයක් නෙමෙයි හැබැයි මේ සමෙන් පිරිවර කොටගෙන මේක වහලා තියාගෙන ඉන්න නිසා ඒ පිළිකුල්ගත් ස්වභාවය පේන්නේ නැහැ වැඩිය. හැබැයි ඒ කියන්නේ පිළිකුල් නැහැ කියන එක නෙමෙයි මේක හරියට මැටි භාජනයකට ඇතුළට අසුචි පුරවල එළියෙන් චිත්‍රයක් ඇඳලා තියෙනවා වගේ තමයි මේක මේ ලස්සනට පිරිබඩ කරලා තියෙන. ඒ කියන්නේ කයක තියෙන ස්වභාවය. එතකොට දැන් මේක සුබ සංඥාවෙන් ආවට පස්සේ හරි ලස්සන දෙයක් අපිට දකින්න පුළුවන්. දැන් හිතන්නකෝ ඊට වඩා ශ්‍රේෂ්ඨ මට්ටමේ විපාකයක් තියෙන කෙනෙක් හිටියා කියලා. දන්නවද දෙවියෙකුට? එයාට මේ කය කන බොන ආහාරය නිසා උපදින මේ රළු කය එයාට පේන්නේ කොයි විදිහටද? එයාට ඒක මහා සුබ දෙයක් හැටියට පේන එක මහා ගඳ ගහන දෙයක් හැටියට එයාට දකින්න පුළුවන්කම තියෙන ඊටාම දුගදින් යුක්ත දෙයක් හැටියට. ඒ මේක එච්චර අප්‍රසන්න වෙන දෙයක්. එච්චර දුගඳ වෙන දෙයක්. එච්චර පිළිකුල් කටයුතු දෙයක්. හැබැයි දැන් මේ පිළිකුල පේනවද ඔබට? නෑ දැන් ඒක පේන්නේ නෑ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? සංඥාවක් තියෙනවා. මේක ලස්සනයි, සුබයි කියලා ගත්ත, හොඳයි කියලා හිතාගත්ත දෙයක් තියෙනවා. ඒක අසුබ දේ සුබ වෙලා. මොකක්වත් නෙමෙයි සංඥාව නිසා සුබ වෙලා තියෙනවා. ඒ පැත්තෙන් නැවත නැවත හිත උපදිනකොට මොකද්ද වෙන්නේ? හිත උපදිනකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. පැත්තේ හොඳ දෙයක්ම තමයි තියෙන්නේ, සුබ දෙයක්ම තමයි, ලස්සන දෙයක්ම තමයි තියෙන්නේ. ඒ විදිහට පේන්න පටන් ගන්නවා. දිට්ඨි දිට්ඨිය පැත්තට යනකොට අය අසුබයි කියලා වචනයක් කිව්වත් ගැටෙනවා. නෑ මේක හොඳම තමයි. ඕකේ තියෙන මහා සුචි ගොඩක් වොත් එහෙම බැනුම් අහන්න වෙනවා ඊට පස්සේ. දිට්ඨිය වැඩි වෙනකොට. ඒ අභිනිවේෂ පරාමාසෝ දිට්ඨිය කියන්නේ දැඩිව ග්‍රහණය කරගන්නවා කියන්නේ. එතකොට ඒ අසුබදී සුබයි කියලා දැඩිව අල්ලගෙන දැඩිව ග්‍රහණය කරගෙන ඉන්න මනස ඒකටත් කියන්නේ පින්නතන විපල්හාසයක් කියලා. එතකොට ඒක සංඥා චිත්ත දිට්ඨි වශයෙන් පිළිවෙලින් ඇති වෙන දෙයක්. එතකොට මෙන්න මේ ආකාරයට අපි විපල්ලාස ධර්ම ප්‍රධාන තුනක් දැන් කතා කළා. එතකොට ඊළඟ එක අපිට අනාත්ම ධර්මය ආත්මයි කියලා ගත්ත විපල්ලාසය. අනාත්මයි. මේක හටගෙන ඉතුරු නැතුව නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට දැන් එක ස්කන්ධ පංචකයක් හටගෙන ඉතුරු නැතුව නැති වෙනකොට ඊළඟට නැවත ස්කන්ධ පංචකයක් උපදිනවා. ස්කන්ධ පංචකයක් උපදිනවා කියන එක කනබන ආහාර නිසා ඉපදෙන සතර මහා ධාතු දන්නෙත් නැහැ. ඒ වගේම ඊළඟට උපදින හිත දන්නෙත් නැහැනේ. මොකද්ද වෙන්නේ? හේතුඵල ධමයක් නේ. ඒක හටගෙන නිරුද්ධ වෙන. ඉතුරු නැතුව නැතිනම් මෙතනින් එතෙන්ට මොනවා හරි යනවා එහෙම නෙමෙයි. එතකොට අර පහනේ කතාව කියන වගේ මොකද්ද සිද්ධ වෙන්නේ? පහනේ උදා උපමාව අහලා තියෙනවනේ ඔබ. පහනක්පත් වෙනකොට මේ තප්පරේ දැල් වෙන තෙල් ටිකක් තිරෙත් දැල්ලත් නිසා අපිට පේනවා පහනපත් වෙනවා කියලා. දැන් මේක කාල රාමුවක් හදාගත්තාම දෙවෙනි තප්පරයට යනකොට කලින් තප්පරේ දැල්වුණු තෙල් ටිකද දැල් වෙන්නේ? නෑ අලුතෙන් ටිකක්. කලින් තප්පරේ දැල්වුණු තිරේද දැල්වෙන්නේ නෑ ඒත් නෑ අලුතෙන් ටිකක්. කලින් තප්පරේ තිබුණු දැල්ලත් නෙමෙයි නම් තිරෙත් නෙමෙයි නම් තෙල් ටිකක් නෙමෙයි නම් තොත් දෙවෙනි තප්පරේ අලුතෙන්ම ටිකක් තුනට යනකොට අලුතෙන්ම 4 5 6 7 අලුතෙන්ම ටිකක්. එතකොට අපි පහන නිවුණ කියන තැනක ඊවෙනි තප්පරේ තිබුණු පහනද නිවුනේ එහෙම අහනවට වඩා හොඳයි ජීවනයේ තප්පරේ ඉඳලා පහන පස්තු වෙලා තිබ්බේ කියලා. හේතු ටික වැය වෙනකොට අපිට ඵලයක් ඉපදෙලා තියෙනවා. ආපහු ඊළඟට හේතු ටික අලුතෙන් ඇති වෙනකොට ආය ඵලයක් ඇති වෙලා තියෙනවා. ඒකෝට මේ විදිහට හේතු ටික නිසා ඵල ධර්මයක ඉපදීමක් ඒ ඒ මොහොතට නොකඩවා වෙන එකන සිද්ධ වෙලා තියෙනවා. එතනින් එක තැනකින් මේ තප්පරෙන් ඒ තප්පරයට මොනවද ගියේ නැහැ. ඒ වගේ තමයි මේ ස්කන්ධ ධර්ම ටිකක හට ගැනීමක් සහ වැයවීමක් නේ. මේ මොහොතේදී ස්කන්ධ පංචකයක් හට ගන්නවා නිරුද්ධ වෙනවා ඊළඟට ආපහු නැවත ස්කන්ධ පංචකයක් උපදිනවා නිරුද්ධ වෙනවා ඒකට මේ ස්කන්ධ ටිකක හට ගැනීමක් සහ නිරුද්ධ වීමක් සිද්ධ වෙනවා නම් කොයි වෙලාවෙ හටගත් ස්කන්ධ ටිකද මම උනේ එකකින් එකකට එකක්වත් ගියේ නැත්තම් කොයි වෙලාවෙ හටගත් ස්කන්ධ ටිකද මම උනේ දැන් අපි කියනවා කෙනෙක් මැරුණා කියලා කොයි වෙලාවෙ හටගත් ස්කන්ධ ටිකද කෙනා උනේ කෙනා උනේ කොයි ස්කන්ධ ටිකද කියලා කියන්න කලින් අපිට කියන්න වෙනවා කෙනෙක් ජීවත් වෙලා හිටියා කිව්වේ කොයි ටික නිසාද කියලා. එක මොහොතකට හට ගන්නවා ස්කන්ධ ටික ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. හේතු නිසා හටගත් ධර්මයේ හේතු නැතිවීමෙන් නිරෝධයටපත් වෙනවා. ඒකට මෙහෙම හුදු ධර්ම සංතතියක් තියෙන. ධර්ම ටිකක් හටගෙන නිරුද්ධ වෙනවා කියන මේ ධර්මතාවය තමයි පවතින්නේ. ධර්ම ටිකක් තමයි ඒකට උපකාර වෙන්නේ. ඒකට මෙන්න මේ ධර්ම සහ ධර්මතාවයන්ගේ පැවැත්මක් ඇත්ත නොදන්න කම නිසා අපිට හිතෙනවා මම ජීවත් වෙනවා කියලා. ඇත්ත නොදන්න කම නිසා අපිට හිතෙනවා තව අය ජීවත් වෙනවා කියලා. එතකොට මම සහ තව අය ඉන්නවා කියලා මේක නැවත නැවත මේ සත්පුද්ගල භාවයෙන් ඇසුරු කරන කමෙන් අපි තියාගෙන ඉන්නවා. අන්න ඒ විදිහට නැවත නැවත මේ සත්පුද්ගල භාවයෙන් ඇසුරු කරගන්නකොට සත්පුද්ගල භාවය ඇතුලේ අපි රැඳිලා ඉන්නකොට අපේ ජීවිතේ ජීවත් කරනකොට අන්න ඒ නිසා දුක කියන දේ ජීවිතයට ගලාගෙන එනවා. ඕකත් අපිට සංඥා චිත්ත දිට්ඨි වශයෙන් තියෙනවා. අපිට පළවෙනියට උපදින්නේ සංඥා මට්ටම, ඊට පස්සේ උපදිනවා චිත්ත මට්ටම, ඊට පස්සේ උපදිනවා දිට්ඨි මට්ටම. අභිනිවේෂ පරාමාසෝ දිට්ඨි කියන තැනදී ආත්මයක් නොකඩවා තියෙන කෙනෙක් ඉන්නවාම තමයි. එක්ක මේ රූපය මාත්මයක් කියලා හිතනවා නැතිනම් මේ ආත්මය කියන එක මේක ASCII හරි මේක මත හරි ඒක වෙනම හරි තියෙනවා ආත්මය කියලා එකක් ඒක භවයෙන් භවයට යනවා ওই විදිහට කල්පනා කරන ගතියක් තියෙනවා ඒකට මෙන්න මේකට කියනවා දික්ටි මත්තමෙන් දැඩිව පරාමර්ශණය කරගන්නවා කියන්නේ මේ විපල්ලාස මේ විපල්ලාසයන්ගෙන් සෝවාන් මාර්ගයේදී දික්ටි වශයෙන් තියෙන සියලු විපල්ලාස ටික සිඳෙනවා අනිත්‍යදේ නිට්ටයයි කියලා ගත්ත සංඥා චිත්ත දික්ටි කියන තුනම නැතිලා යනවා අනාත්ම දේ ආත්මයි කියලා ගත්ත සංඥා චිත්ත දිට්ඨි වශයෙන් ගත්ත තුනම නැතිලා යනවා. හැබැයි අසුබ දේ සුබයි කියලා ගත්ත දුක් දේ සැපයි කියලා ගත්ත එකේ දිට්ඨි මට්ටම විතරයි දුර වෙන්නේ. ඒකට ඉදිරි මාර්ගඵල වලින් මේ අනිත් විපල්ලාස ධර්මයන් දුර වෙනවා. ඒකට වැඩි කොටසක් දුර වෙලා තියෙන කොතනින්ද? සෝවාන් මාර්ගයෙන් තමයි වැඩි කොටසක් දුර වෙන්නේ. ඉතින් ඕක දුරු කරගන්න තමයි ගොඩක් අමාරු. මොකද ලොකු කොටසක් ඉස්සෙල්ලා දුරු කරගන්න තියෙනවානේ. ඒකට ඒ සඳහා නැවත නැවත වෑයම් කිරීමක් තියෙන්න වෙනවා. නැවත නැවත මනස භාවිත කිරීමක් තියාගන්නට වෙනවා. ඒ නිසා ඒක ලේසි දෙයක්. මේක ඊටාම ආයාස කර දෙයක්, අපහසයෙන් සිද්ධ කළ යුතු දෙයක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට විපල්ලාස ධර්ම පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට අපිට තුන්වෙනි ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා සක්කාය සහ සක්කාය දිට්ඨිය අතර වෙනස කුමක්ද කියලා. සක්කාය කියලා කියන්නේ පින්නතුනේ පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය. එතකොට පංච උපාදානස්කන්ධ ධර්මයේ පිළිබඳව දිට්ටි වශයෙන් අසුරු කරනකම තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒක තමයි වස්තු විෂය. ඒ වස්තු විෂය මත ගොඩනගාගත්ත අභිනිවේෂ පරාමාසය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියනකොට ඒක විග්‍රහ කරන්නේ රූපං අත්තතෝ සමනපස්සති කියලා අර කතා කරන දෙයි. රූපේ ආත්මයක් කියලා හිතනවා. රූපේ ආත්මයක් කියලා හිතනකොට එයා හිතනවා මේ කෙනාම තමයි මේ ඉන්නේ කෙනාම තමයි. එතකොට ඒ කෙනා නැති වෙනකොට රූපේ නැති වෙලා යනවා කියලා කියන්නේ මේ කෙනා නැති වෙලා යනවා. ඒක එතනින් ඉවරයි. එහෙම හිතනවා කෙනෙක්. මේක මේ හිත කියලා වෙනම එකක් තියෙනව නෙමෙයි මේ රූපෙම තමයි හිතයි මේ ඔක්කොම මේකම තමයි ආත්මය කියන්නේ මේකම තමයි මේක මැරුණා කියලා කියන්නේ මේ ඔක්කොම එතනින් පස්සේ ඉවරයි පොළොවට මේ කය පස්සෙල යනවා පටවිය පටවියට ආපෝ ආපෝට තේජෝ තේජෝ ධාතට වායෝ වායෝට එකතු වෙයි ඒක එතනින් ඉවරයි ඊට පස්සේ ආයෙ මොකක්වත් නැහැ මෙතන අන්න එහෙම කල්පනා කරනවානේ කියන්නේ ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ රූපේම තමයි ආත්මය කියලා ඒ තමයි රූපං අත්තෝ සමනුපස්සති කියලා කිව්වේ. ඒක සක්කාය දිට්ඨියේ තියෙන ස්වභාවය. දිට්ඨිය කියලා කියන්නේ එතන පරාමර්ශණය කරන ස්වභාවය. සක්කාය කියලා කියන්නේ ඒ පංච උපාදානස්කන්ධයට නම. ආශ්‍රව උපාදානයෙන් ඇසුරු වෙන්න හිතකම තියෙන ස්කන්ධය තමයි සක්කාය කියලා කියන්නේ. ඒක මත උපද්ද ගන්නවා දිට්ඨිය. සක්කාය කියලා කියන්නේ රූප රූපස්කන්ධේ රූප උපාදානස්කන්ධය කියන එක තමයි සක්කාය. ඒක ආත්මයක් කියලා හිතන එක සක්කාය දිට්ඨිය. රූපස්කන්ධේ රූපපාදානස්කන්ධය තමයි සක්කාය. ඒක ආත්මයක් කියලා හිතන එක තමයි පින්නතුනේ සක්කාය දිට්ඨිය බවට පත් වෙන්නේ. ඒ වගේම රූපවන්තං වාස්තානං සමනපස්සති. ආත්මය කියන එක රූපවත් වෙලා තියෙනවා. ආත්මය වෙනම තියෙන ආත්මයක ඒක වෙනම එකක් හැබැයි ඒක තමයි අද මේ රූපවත් විදිහට පෙනී ඉන්නේ. එතකොට රූපේ නැති වෙන්න පුළුවන්. හැබැයි ආත්මය තියෙනවා. රූපය කියන එක නැති වෙලා ගියාට ආත්මය තියෙනවා. දැන් ආත්මෙට මොකද වෙන්නේ? ආත්මය තව තැනකට යනවා. ඒක තව තැනක රූපවත් වෙනවා. ඒක එතෙන් නැතර තව තැනකට යනවා. එතන රූපවත් වෙනවා. මේ විදිහට ආත්මය කියන එක වෙනස් වෙන්නේ නැතුව තියෙනවා. රූපවන්තං වාත්තාන සම්මපස්සති. ආයතන අත්නිවා රූපං සම්මපස්සති. ආත්මය කියන එක උඩ තමයි මේ රූපේ ගොඩනැගිලා තියෙන්නේ කියලා හිතන එක මත මේක තියෙනවා. රූපස්මින් වාත්තානම් සමනපස්සති. එහෙම නැතිනම් මේ රූපය ඇතුලේ ආත්මය කියලා එකක් තියෙනවා. මේක තුනක් ආත්මය කියන එකක් තියෙනවා වෙනම එකෙන් භවයෙන් භවයට යනවා කියලා පිළිගන්නවා. ඔක බෞද්ධ ජන සමාජය තුළත් අර කර්මයේ කර්මඵලයේ පිළිබඳව කතා කරන එක පිළිබඳව වරදවාල්ලාගෙන හිතනවා මේ ආත්මයක් තියෙනවා ඒ ගන්ධබ්බය යනවා. දවස් හතක් කැරකි කැරකි ඉන්න උපදින්න තැනක් හොයාගෙන ආත්මේ කැරකෙනවා. තනින් තන ආත්ම තියෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට මලගෙවල් වල කැරකෙනවා. පාර හොයාගන්න බැරි වෙන්න මලගෙවල් මේ සොහොන් වල වටේ කැරකෙන්නේ ඒක නිසා. ඔය කතා කරනවනේ එක එක දේවල්. ඒ මොකද්ද? ඒ තමයි ආත්ම හැඟීම සංකල්පනාව. ආත්මය කියලා වෙන එකක් තියනවා කියලා හිතන එක. මේකට කියනවා සක්කාය දිට්ඨිය කියලා පින්නත. සක්කාය දිට්ඨිය කියන්නේ මිච්ඡා දිට්ඨිය, මිච්ඡා දිට්ඨිය කියලා කියන්නේ දුගතියට අරගෙන යන්න පුළුවන් සමර්ථ දෙයක්. එතකොට සක්කාය දිට්ඨි කියලා කියන්නේ අන්න අර විදිහට තියෙන දැඩි ලෙස අල්ලගත්ත ග්‍රහණය කරගත්ත වැරදිවා වරදවාගත්ත දැඩි දැකීම තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඕක රූපය, විඳිනකම වේදනාව, හඳුනනකම සංඥාව, හිතනකම සංස්කාරය, දැනගන්නකම විඥානය කියන ඔය සමස්ත පැතිකඩවල් ආවරණය කරගෙන තියෙනවා. ඔය කියපු ඔය සෑම පැතිකඩක්ම ආවරණය කරගෙන තියෙනවා. අන්න එතකොට ඒක සක්කාය දිට්ඨිම කියන මට්ටමකින් ඇසුර වෙනවා. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. සෝවන් මාර්ගයෙන් සක්කාය දිට්ඨිය දුර වෙනවා හැබැයි සක්කාය තියෙනවා. ආශ්‍රව උපාදාන ඔක්කොම දුර වෙලා නැහැනේ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධේ පැවැත්මක් එතන තියෙනවා. හැබැයි ඒ මත ඇති කරගත්තාට දිට්ඨි මට්ටම නැහැ. සක්කාය දිට්ඨිය නැති වෙනවා. එනිසා සක්කාය ඉතුරු වෙන්න පුළුවන් සක්කාය දිට්ඨිය නැතුව. හැබැයි සක්කාය දිට්ඨිය සක්කාය නැතුව තියෙන්නේ. සක්කාය දිට්ඨිය මත තමයි සක්කාය මත තමයි සක්කාය දිට්ඨිය පවත්වාගන්නේ. එනිසා සක්කාය කියන එක තියෙන හැම තැනකම සක්කාය දිට්ඨිය නැහැ. සක්කාය දිට්ඨිය යෙදෙන හැම තැනකම සක්කාය තියෙනවා. ඒ විදිහට අපි සක්කාය සහ සක්කාය දිට්ඨිය අතර තියෙන වෙනස පැහැදිලි කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ අපිට ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා රූපයක් දකින අවස්ථාව තුළ ක්‍රියාත්මක වන නාම රූප ක්‍රියාවලිය පැහැදිලි කර දීමක් කරන්න කියලා. රූපයක් පේනකොට ඇහැට පේනවා කියන තැනකදී වෙන්නේ මොකද්ද? දැන් කර්මජ ප්‍රසාද රූපයේ තියෙනවානේ චක්කු ප්‍රසාදයේ උපදිනවා කර්මය නිසා උපදින කර්මජ රූප විදිහට. එතකොට මේ ප්‍රසාදයට බාහිර රූප ඡායා පතිත වෙනවා. ඇහැට ඇවිල්ලා වර්ණ සතහන් වර්ණ රූප පතිත වෙනවා. ඇහැට වර්ණ රූප පතිත වුණාට පස්සේ ප්‍රසාදය ඇසුරු කරගෙන ඔන්න සිත් පහළ වෙනවා සිත් උපදිනවා චක්කු විඥාන සිත් උපදිනවා අර භවංග සංතතියක් නෙමෙයි සාමාන්‍ය ස්වභාවයේ පැවැත්ම කෙනෙක්ම හිත තියනවා නෙමෙයි ඒ සිත් හටගැනීමෙන් නිරුද්ධ වෙමින් තියෙනවා ඒකට එහෙම ආයතන ටික උපද්දලා එහෙම භවංග චිත්ත සංතතියක් තියෙන තැනකදී දැන් ආයතන හැදිලා තියෙන්නේ හැදුනත් එක්ක මොකද බාහිර රූපයක් ආපත්තාගම වෙනවා ඇහැට ගැටෙනවා ගැටෙනකොටම අර භාංග සිතට දැනෙනවා ප්‍රසාද රූපේට දෙයක් ගැටුණා කියලා. එතකොට මොකද වෙන්නේ? එතනින් හිත ආවර්ජන කරලා හිත එතන ద్వාරයේ පැත්තට යොමු වෙලා ඊට පස්සේ ඒ ద్వාරය අසුරු කරගෙන සිත පහළ වෙනවා. චක්ෂුෂය වස්තුව කරගෙන සිත පහළ වෙනවා. හිත උපදින්න වස්තුව බවටපත් වෙන්න, තන බවටපත් වෙන්න ස්ථානය වෙන්න මොකද්ද? චක්කු. ඉතින් ඇස වස්තුව කරගෙන සිත පහළ වෙනකොට ඇස බිඳුනේ යම්බඳු ආකාරයකටද ඇහැට පතිත වුණ රූප සටහන යම්බඳු ආකාරයකටද එබඳු ආකාරයකට විඥානන කෘත්‍යයක් කරන එකට අපි කියන චක්කු විඥාන හිත කියලා. දැන් එතකොට ඇහැ යම්බඳුද එබඳු ආකාරයට තමයි රූපය ගැටුනේ රූපය දැනගන්න පුළුවන්කම තිබුණේ. එතකොට ඒ හිත යම්බඳු ආකාරයකට එබඳු ආකාරයකට තමයි රූපය දැනගත්තේ. එතකොට දැන් මේකට කියනවා තින්නම් සංගති පස්සෝ මේ තුන් දෙනාගේ එකතුව තමයි ස්පර්ශය කියලා කියන තැන. දැන් එතකොට දැන් මේ චක්කු විඥාණයට පුළුවන් කමක් තිබෙන්නේ නැහැ ඇහැ ඉක්මවා රූපේ ළඟට යන්න. රූපෙට පුළුවන් කමක් තිබෙන්නේ නැහැ ඇහැ ඉක්මවා චක්කු විඥාණයට එන්න. එහෙනම් ඇහැට පුළුවන් කමක් තිබුණෙත් නැහැ රූපය ඉක්මවා යන්න. එතකොට මේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ තුන් දෙනාගේ එකතුව කියන දේ තමයි පෙනීම කියන දර්ශන කෘත්‍ය සම්පාදනය කරන්නේ. එතකොට අපි රූපයක් දකින තැන පළවෙනි පියවර තමයි ඇහැට රූපයක් ගැටුණා රූපය ගැටුණාට පස්සේ ඒක දැකීම සඳහා මනස ආවර්ජනා කළා චක්ෂුසේ පැත්තට ඇහැ පැත්තට ద్వාරයේ පැත්තට ආවර්ජනා කළා ద్వාරයේ පැත්තට ආවර්ජනා කරනකොට ඒ ආවර්ජනාව ක්‍රියාවක් ආවර්ජන කිරිය කියලා කියන්නේ ඒකට ඊට පස්සේ රූපය දර්ශනාර්ථය වෙනවා රූපය දකිනවා කියන එක වෙනවා මොකද කියන්නේ චක්කු විඥානේ එතකොට ඒකෙදි දැනගන්නේ කළුද සුදුද කියන එක නෙමෙයි. ඔබ දැන් ඉදිරිපස බලන් ඉන්නකොට ඔබට පොදුවේ ඔබේ ඇස් දෙකට චිත්‍රයක් වැටෙනවනේ වර්ණ සටහනක්, හැඩ සටහනක් පොදුවේ. මේ එක එක දේවල් විදිහට නෙමෙයි ගොඩාක් සටහන් පේනවා. අන්න ඒක තමයි රූපේ වර්ණ සටහන. පේන දේ පොදු චිත්‍රයේ පොදු தත්ත්වය. ඒක තමයි දැනගන්නේ. එහෙම දැනගන්න තැනකදී ඊට පස්සේ මොකද්ද සිද්ධ වෙන්නේ? චක්කු විඥාන හිත හටගෙන නිරුද්ධ වෙනවා. ඒ හිත හටගෙන නිරුද්ධ වෙනකොට ඊට පස්සේ මනෝ ධාතු සිතෙන් අර චක්කු විඥාණයෙන් ගත්ත අරමුණ අසුරු කරගෙන ඒක අරමුණු කරගෙන ඒ අරමුණ අරගෙන උපදිනවා. ඊට පස්සේ මනෝ ධාතු සිතෙන් කරන්නේ මොකද දැන් අතනදි සිත උපදින තැනදී පුරේජාත වුණ කලින් හටගත්ත ඇහැ රූප කියන දෙක අසුරු කරගෙන චක්කු විඥාණය ඉපදුනා නම් මේ තුන් දෙනෙකුගේ එකතුවක් අවශ්‍ය වෙච්ච තැනකදී දැන් චක්කු විඥානයේ අත්දැකීම තියෙනවා ඇස රූප කියන මේ දෙකේම අත්දැකීම කියන එක. මනෝ ධාතු සිතෙන් මොකද කරන්නේ? අර අත්දැකීම ඔසවා ගැනීම සිදු කරනවා. මනෝ විඥාන ධාතු සිතෙන් කරන්නේ අර ඔසවාගත් අත්දැකීමම දැනගන්න එක විඥානනය කරන එක තමයි මනෝ විඥාන මට්ටමේදී සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මෙතනදී අපිට මනෝ ධාතු සිත ඔසවා තැබීම කළා, අබිනිරූපණය කළා, මනෝ විඥාන ධාතුවෙන් නැවත විඥානන කෘත්‍ය කළා. දැන් අර මනෝවිඥාණයෙන් ගත්ත අත්දැකීම නැවත ඔසවා තැබීමක් කරනවා. ජවන් සිත්වලට එමත් නැතිනම් කර්ම වශයෙන් හැසිරෙන්න. කුසල හෝ අකුසල වශයෙන් හැසිරෙන්න. ඊට පස්සේ ඒක ඇසුරු කරගෙන කුසල හෝ අකුසල වශයෙන් ජවනයන් සිද්ධ කරනවා සිතේ පැවැත්ම සිද්ධ කරනවා. ඒකට අපි රූපය දකිනවා කියන තැනකදී විපාක මට්ටමේ ඉඳලා කර්ම සකස් කරගන්න මට්ටමකට එනකන් ඔබට ඒ විදිහේ පෙළ ගැසීමක් ඔස්සේ හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඔක වඩාත් ඔබට පරිශීලනය කරගන්නට පුළුවන්කම තියෙනවා. පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ චර්යානානත් ඥානයන් පිළිබඳව අධ්‍යයනය කරනවා නම් ඒ පිළිබඳව ඔබ බලනවා නම් ඔබට එතනදී විඥාන චර්යා, ඥාන චර්යා සහ අඥාන චර්යා කියන කොටස් තුනක් ඔස්සේ ඒ කරුණ ටික තවත් වඩාත් පැහැදිලි කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිට ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා විඥාන ස්කන්ධයට නාම රූප ප්‍රත්‍යවණ ආකාරය පැහැදිලි කරලා දෙන්න කියලා. විඥානයේ නාම රූපයටත් නාම රූපයේ විඥානයටත් ප්‍රත්‍ය වෙනවා. අඤ්ඤමඤ්ඤ විදිහට. විඥානයේ නාම රූපයට පත් වෙනවා කියනකොට දැන් ප්‍රතිසන්දිය ගන්න මොහොතේදී අපිට මේ වැස ගන්න කර්ම විඥානය කියන එක ඒ නාම රූපයට පත් වෙනවා. ඒ වගේම ඒ නාම රූපය කියන එක විඥාණයට පිහිටා සිටීම විදිහටත් ප්‍රත්‍ය වෙනවා. හරියට අපි මෙහෙම කිව්වොත් කෙනෙක් කොටයක් උඩ ඉඳගෙන කොටේ කැටයම් කරනවා. එතකොට කොටේ කැටයම් කරන කෙනාට දැන් ඒ අර කොටේ උඩ ඉන්න කෙනාට පිහිටා සිටින්නට කොටේ උපකාර කරනවා. කොටේ උඩ ඉන්න කෙනාට පිහිටා සිටින්න කොටේ උපකාර කරනවා. ඒ වගේම කොට්ටය ලස්සනට කැටයම් කිරීම විදිහට ඒ ඉන්න කෙනා කොටයට උපකාර කරනවා. දැන් මේ අන්‍යෝන්‍ය ලස්සන දෙයක් බවට පත් කරන් ඉන්න කෙනත් ඉන්න කෙනාට පිහිටා සිටින්නට ස්ථානයක් ඇටියට මේ දෙකම එකිනෙකාට උපකාර කරගන්නවා. කොටේ වගේ දකින්නකෝ නාම රූපය විඥානය දකින්නකෝ කොටේ උඩ ඉන්න කෙනා වගේගේ විඥාණයට අනුව නාම රූපයත් නාම රූපයට අනුව විඥානයේ පැවැත්ම තියෙනවා. එතකොට මේක තමයි මේ අන්‍යෝන්‍යව තියෙන පැවැත්ම. ප්‍රතිසන්දි වශයෙන් දැසගන්නේ විඥානය. දැසගන්නවා කියන්නේ එනවා කියන එක නෙමෙයි. අරමුණු කිරීම විදිහට අරමුණු කරනකොට ඊට පස්සේ මෙතන නාම රූපය අසුරු කරගෙන තමයි ඊළඟ චිත්ත පරම්පරාව උපදින්න පටන් ගන්නේ. එතකොට මේ චිත්ත පරම්පරාව එහෙම හටගන්න පටන් ගත්තට පස්සේ ඒ හිතේ තියෙන gati ටිකට අනුව තමයි එතන රූප ධර්මාදී උපදවන්න පටන් ගන්න. කර්මජ රූපාදී ඊට පස්සේ උපදවන්න පටන් ගන්න. මොකක්ද? විඥාණය අර රූපයට ප්‍රත්‍ය වෙනවා. ඒක නිකම් ප්‍රත්‍ය වෙන්නේ නැහැනේ නාම ධර්ම උපදවමින් තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඒකට අපි කියනවා විඥානේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා කියලා. එතකොට ওই විදිහට අපිට පොදුවේ ওই විඥානේ නාම රූපයට ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම නාම රූපයත් විඥාණයට නැවත පෙරලා ප්‍රත්‍ය වෙනවා. කොහොමද නාම රූපේ විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ? ඇහැට රූපයක් ගැටෙනකොට ඒ ගැටෙන තැනකදී ඒ ඒ ඇහැ රූප කියන රූපයත් එතන හටගත්ත වේදනා සංඥා සංඛාර කියන ටිකත් ඒ විඥානේ උපදවන්නේ නාමයත් රූපයත් කියන දෙකම ප්‍රත්‍ය වෙනවා. එකක් නාම රූප ප්‍රත්‍යයෙන් විඥානේ ඉදීමක් තමයි. ඊට පස්සේ අර අපි ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්න තැනදී නම් මේ තියෙන රූපයත් එතන උපදින අනික් නාම ධර්ම ටිකත් එතන විඥානනය කියන දැනගන්නවා කියන දැනගැනීමට හිතට විඥාණයට ප්‍රත්‍ය වීම සිද්ධ කරනවා. ඒකත් ඒකම තමයි. එතකොට මේ අවස්ථා දෙකක් මෙතනදී පැහැදිලි කළේ. මේ ප්‍රවෘත්ති ඇතුලේ ආයතන පරිහරණය කරනවා කියන තැනදී ප්‍රතිසන්දි අවස්ථාවේදී ඒ විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වීම සිද්ධ කරනවා. නාම රූපයට නාම රූපේ විඥාණයට ප්‍රත්‍ය වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ කර්ම මට්ටමකට යනකොට කර්ම විඥානයේ නාම රූපයේහි ප්‍රතිෂ්ඨාව ලැබෙනවා. කර්ම විඥානයේ නාම රූපෙහි ප්‍රතිෂ්ඨාව ලබනවා. ඒ කියන්නේ අර විඥානය ඇහැ රූප චක්කු විඥානය අසුරු කරගත්තාම මොකද්ද වෙන්නේ අර දැකපු දේ පුද්ගලයෙක් විදිහට කර්ම විඥානයේ අත්දැකීම විදිහට පෙන්ලා තියෙන අර දකින රූපේ රූපය හොඳ නරක විදිහට රූපය සත්‍ය පුද්ගලය විදිහට අන්න ඒ විදිහට පේන්න පටන් අරගෙන තියෙනවා එතකොට මොකද්ද වෙලා තියෙන්නේ රූපේ පුද්ගල භාව වශයෙන් අසුරු වෙන දෙයක් බවට පත් වෙලා අන්න ඒකත් මොකද්ද විඥානය නාම රූපය අසුරු කරගෙන තියෙනවා කියන තැනටපත් වෙලා තියෙනවා. ඉතින් ඔය කියන ඔක්කොම ටික අපිට විඥාන විඥානයේ නාම රූපේ ප්‍රත්‍ය කරගෙන තියෙනවා කියන එක ගැන පැහැදිලි කර ගැනීමේදී ඔය කියන අවස්ථා ටිකම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ 6 වෙනි දේ හැටියට ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා රූපේහි කලකිරෙයි කියන එක පිළිබඳව පැහැදිලි කර ගන්නට පැහැදිලි කළ දෙන්නට කියලා කියනවා. ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා රූපේහි කලකිරෙයි කියලා කියන්නේ අපි රූපයක කලකිරෙන විදිහට කෙනෙක් හෝ පුද්ගලයෙක් කියලා හෝ දෙයක් හැටියට ඇති කරගන්න මානසික පටිගය හෝ දෝමනස්ය නෙමෙයි. අපි කලකිරෙන දෝමනස්යක් එක්කනේ. අපෝ මේ පුද්ගලයා හොඳ නෑ, මේ දේ නම් හොඳ නෑ. අපි කලකිරෙන්නේ එහෙම. හැබැයි ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා කලකිරෙන එක නෙමෙයි. මේකට කියන්නේ නිබ්බිදාවටපත් වෙනවා. එයා දකිනවා මේ රූපය නිස්සාරයි, සාරාපගතයි. මොකද්ද? හටගෙන නිරුද්ධ වෙන රූපේ. එයා රූපයේහි ස්වභාවය තමයි හඳුනාගන්නේ. දැන් කය පිළිබඳව හඳුනාගත්තත් මේ කය පිළිකුලයි කියලා දෝමනස්ය උපදවා ගැනීමත් සෘතවත් පුද්ගලයෙක් මේ කය මෙබඳු ස්වභාවයක් තියෙන කයක් මේ සුබ සංඥාවකින් ඇසුරු වෙන ගතිය මෙහෙමයි නේද කියලා කය ඇසුරු වෙන ගතිය පිළිබඳව කලකිරෙන එකයි දෙකක්. ඒ වගේම තමයි හටගෙන නිරුද්ධ වෙන රූපය පිළිබඳව වුණත් සුතවත් ආර්ය ශ්‍රාවකයා කලකිරනවා එහෙම රූපය ආත්ම වශයෙන් ඇසුරු වෙන එකම වැරදි නේද කියලා දැනගෙන යා රූපය පිළිබඳව කලකිරනවා රූපයේහි තියෙන හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව තේරුම් අරගන්නකොට එයාට පේනවා ඒ රූපය නিত্য සුභ සුඛ ආත්ම වශයෙන් හඟිනකමම වැරදි නේද ඒක පදනම් නෑ නේද කියලා දැනගැනීමෙන් යා රූපෙහි කලකිරනවා එහෙම දකින්නේ නැතුව අන්න ඒකට තමයි රූපය පිළිබඳව ඔහු ඇති කරගන්න නිබ්බිදාව නිර්වේදයේ බවට කලකිරීම බවට පත් වෙන. එහෙම නැතිනම් කය එපා කියනවා. අසෘත ප්‍රත්‍යජනේ රූපය කලකිරනකොට එයා කලකිරන්නේ කොහොමද? කයම එපා කියන කලකිරන අපෝ කසුබයි දුගඳයි. එයා ඒක කය එපා කියන තැනට පෙළඹෙනවා. එයා රූපය එපා කියන තැනට පෙළඹෙනවා. මෙතන එපා කියන එකක් නෙමෙයි. එයා අවබෝධයක්, ප්‍රඥාවක්. එතන සාරාපගත බව පිළිබඳව අවබෝධ කරගන්න බවක්. ඒක ප්‍රඥාවේ ලක්ෂණයක්. එයා ඒක තේරුම් ගන්නේ එහි නিত্য සුභසුඛ ආත්ම කියන විපල්ලාස වශයෙන් තමන්ගේ හිත පෙරලෙන මට්ටමම වැරදි ඒ මට්ටමට පත් කරගන්න දෙයක් රූපේ පැත්තේ පේන්නේ නැහැ කියන අවබෝධයත් එක්ක ඇති කරගන්න දෙයක්. ඒකට ඒක දෝමනස්සයක් නෙමෙයි යථාර්ථ අවබෝධයක් තමයි ඒ නිර්වේදය තුළ අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ওই ප්‍රශ්න ටික තමයි අද දවසේදී අපිට යොමු වෙලා තියෙන්නේ. එතකොට මේ පිළිබඳව ඔබ තවත් ප්‍රශ්න ගැටලු ඇති වෙන දේවල් භාවනාවත් එක්ක තියෙනවා නම් ඔබට පුළුවන්කම තියෙනවා මේ දැක්වෙන දුරකථන අංකයන්ට අපිට දැනුවත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒකට අපිට මේ පිළිබඳව සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් කල්පනා කරගන්න අද මේ ධර්ම ශ්‍රවණය කරලා සිත කරගත්ත මේ සියලු කුසලයන් අපි අනුමෝදන් කර යුතු අයට අනුමෝදන් කරනවා. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මා කඩවල සුදර්ශන ස්වාමීන් වහන්සේට අවසරයි මා කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිසම මේ කුසල් හේතු උපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා හැමදිනම දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ